මේ වෙලාවේ මම මේ සංදිනාත්ම කියලා දෙන්න මේ අධිගුපත් කරගත්තා සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවට සම්බන්ධ කරලා අපි මේ අපේ ජීවිතය ඇතුළේ හිත ඇතුළේ තිබෙනා වූ නසන්න තියෙන ක්ලේශ ධර්මයන් ටිකක් කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව පිළිබඳව කතා කරනවා. ඒ වගේම අපි දැනගනිමු කොහොමද මේ කුසල් සිතක් ඇති කරගන්න කොට ඇති වෙන හිතේ ඇතිවෙනා වූ කරුණ මොනවද කියලා. තුන් වචක අපේ ජීවිතයට ගොඩක් වටිනවා දැනගන්න. ඒකට හැම කෙනාටම හොඳ කුසල ධර්මයක් සිදු කරන්න කොහොමද ජීවිතේට මේ වෙන ප්‍රශ්න වලට ඇතුළතින් එන ප්‍රශ්නවලට කොහොමද මුහුණ දෙන්නේ කියලා තමයි හදාගන්න පුළුවන්. අපි කොච්චර මේ එකෙක්කෙනා අපේ කියලා සමගියව ඉතිහාසින් කවුලක් හැටියට දූ දරුවෝ හැටියට දෙමව්පිය හැටියට හිටියට අපේ ජීවිතය ඇතුළෙන් එන ප්‍රශ්න අපි විඳින්න. පොඩි ටිකක් විතරයි බාහිරින් අපිට ලැබෙන්නේ. අනිත් සෑම වේදනාවක්ම අපේ ඇතුළෙන් හොඳන් හැදින් හරි නරකයි නිමිදෙනවා. සමහර ඒවා කර්මානුකූලයි, සමහර ඒවා තමන් හදාගත්තු දේවල්, සමහර ඒවා නොදැනගත් කම නිසා මොනවා හරි ඒවා අපිට විඳින්න වෙනවා. ඉතින් ඒක මේ ඒක එහෙම හැටි වෙන තරම්. අපි දැන් මේ සූත්‍රයේ පිටවල සලකා බලමු. ආ මේකට කියනවා මේ සූත්‍රයේ නමකුත් කියලා. ඒක පුජ්‍යලයාගේ නම් තියෙන්නේ. ඒකට කියනවා පර්ගුණ සූත්‍රය කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා පර්ගුණ ස්වාමීන් වහන්සේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් කතා කරපු දියස්තන් හිටියේ. බුදුරජාණන් වහන්සේ සවස්නවල වැඩ ඉන්න කාලේ ඒ සම්ගුණ කියන ස්වාමීන් වහන්සේ ලෙඩව. අපි කාටත් ලෙඩ හැදෙනවානේ. අමාරුකම් අපහසුකම් ඇති වෙනවා නේද? ඒක නිසා මේක වදිනවා. ඒ ස්වාමීන් වහන්සේ අසනීපලා ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ හරිම කරුණාවන්ත ස්වාමීන් වහන්සේ. හරිම කරුණාවන්තයි. හැම තැනම එළිද වෙච්ච හාමුදුරුවෝ බුදුරජාණන්ගේපත් කතා කරනවා. මේ ලෙඩ වෙච්ච අය බලන්න නැහැ. කවුරු හරි බණක් අහන්නවත් මේ බණට නෙවෙයි කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ හම්බෙන්න කවුරු ආවත් ඒක ඒ අය මොන ගසලා තියෙනවා. මම වැඩ ගොඩාක් කරන ඒ වගේම සූත්‍ර ගාථා පාඩම් කරන ඒවා ඒවත් කරගෙන. ඒක නිසා මේ පොදුම මේ සමාජීය සමාජයේට සංග පිළිසෙට ගිහි පිරිසට බුදුරජාන් වහන්සේගේ පුදුම විදිහේ මේ ලේංගතිකමක් ධර්මානුකූලව බොහොම මේ කරුණාවක් මෛත්‍රියක් පාපු සාමනායිට. ඉතින් මේ බුදුරජාන් වහන්සේ එන්නේ කරත්න වැඩෙන කාලේ අර ඉස්වන්නාන්සේ අපර අපෙන් යසනේ පුණා පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා බලන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පගුණ ස්වාමීන් වහන්සේ බලලා පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට බැදියා. එහෙලා කියනවා ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ පගුණ කියන හාමුදුරුවෝ අසනීපය. හරම දුකට පස්සලා බොහොම වේදනාකාරී ඉන්නේ. හැබැයි මේ වික්ෂුන් වහන්සේ නමකට ලෙඩක් හැදුනාන් පස්සේ ඔය කියන් කියන්නේ ගොලා වෙනකොට මේ සාමාන්‍යයෙන් මේ අවස්ථාවක නෙවෙයි එහෙම කියන්නේ. සාමාන්‍යයෙන් එහෙම නැගිටලා හිතෙන පැවිදින්න පුළුවන් වෙලාවක නෙවෙයි ඔය කතා කියන්නේ බොහොම දරුණු වෙලා. බොහොම අමාරුයි කියලා. එහෙම ඉන්නවන් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීන් මේ අනුකම්පාවෙන් අ අගුණ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේට වදිනවා. ඒ කියන්නේ අර අපේ තියෙනවා මනසේ මෙන්න මෙහෙම ගතිය. අපේ අපේ හිත ලෙඩ වුණාම දුර්වල වෙනවා. අපිට යාගන්න අපිට කල්පනා වෙනවා. ඉස්සර අවිද්‍යාව නිසා ඇවිදිනවා. මේ දැන් මට ඇවිද ගන්න බෑනේ. දැන් හැරෙන්න බෑනේ කියලා ඒ අර ඉස්සෙල්ලා තිබිච්ච හැකියාවත් එක්ක හිත සංසන්දනය කර කර බල බල දුක් වෙනවා. අතරද වෙනවා. එක ආකාරයක්. ඒ වගේ වෙලාවට කවුරු හරි මේ අපි බලන්නේ නෝනේ. ඉතින් මේ ડોක්ටර මහත්තයා එනකොට ඒකක බූටින් හැකටනේ. එනස්ලක් කියන බූටින් හැකටේ. නමුත් අර මේ විශේෂ කෙනෙක් කෙනෙකුට කලකියට කෙනෙක් කෙනෙකුට පුදුම විදිහේ හිත සතුටක් ඇති වෙනවා. පොඩි වෙලාවක. ඉතින් අය සමහර ලාට ලොකු ලොකු අය ලිග්ගු බලන්න ගියාම පස්සේ ඉතින් හරි ගියන්මක් ඇති වෙනවා. සමහරු හරි කැමති ඒ වගේ දෙයක් හැදෙනවා ක්ලික් වෙනවා. නිකන් මේ සාමාන්‍යයෙන් උදාවට එන්නේ නැහැ නේද? එදාට හැදුනම් පස්සේ නැති හැදුවරු හිතෙන් යනවා නේ සමහර දෙදු බලන් දෙයක් මේ ධනාධිපති හිතෙන් යනවා. ඉතින් ඒක හැටියක් අර පෞරේ කාලේ අර අසනේ කියලා අර කඩේ තිබුණේ අර රුසියාවේ අර ඝාතනයක් වෙලා නේ. ඒ රටේ නායකයා කියන්නේ බලන්න අර ලෙඩු ගාත එහෙම දැනගතියක් තියෙනවා අනිත් රටයන් නෑනේ. ඒක මේ හිතට ඇතින් ගතිය. ඒක මානසික ස්වභාවය. ඒ සුවයක් ළඟට දෙන ජඹුදුරජාන් වහන්සේ අ මේක කාරණේ කිව්වන් පස්සේ මේ ආනන්ද සාමණේරයන්ගේ බුදුරජාණන් වහන්සේ හම්බුනේ. හැබැයි මේ සිද්ධියම වෙනස් විදියකට කටේ වැඩ කරා ගිරිමානන්ද හඳුනාගන්න. ගිරිමානන්ද සාමණේරයන්ගේ ගාවට බුදුරජාණන්ව බලන්න ගියාද? නැහැ. බුදුරජාණන් වහන්සේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙහෙජියක් කළා. මොකද මැසේජ් එක? ආනන්ද හඳුන් අපි පන්තියක් කියලා ගියා. ඔව් මං යන්න ඕනේ නැහැ. මෙන්න මේකෙන් වැඩේ කරගන්න පුළුවන් කියලා මේ මොනවද කියලා දුන්නේ? සංඥා 10ක් දේශනා කරා දස සංඥා කියලා. ඒ සංඥා 10 ආනන්ද ස්වාමීන් වහන්සේ දෙනගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට දේශනා ගිහිල්ලා දේශනා කරා. ඒකින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ නිරෝගී වුණා. හැබැයි මෙතන හිණකක් නෙවෙයි. අගුණ ස්වාමීන් වහන්සේ ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ හාසුවා යම් කියලා. ඉතින් බොහොම තුෂ්ණිම් භාවයෙන් පිළිගැරගෙන දැන් වැඩියා. ඒ පකුණ කියන ස්වාමීන් වහන්සේ ඉතින් කියන්නේ කොච්චර වයසද කියලා. නමුත් ඉතින් බොහොම දරා දුර්වල වෙලා. ඇඳේ ඉන්නවා. එතකොට අදසකෝ ආයස්ම පකුණ භගවන්තන් දුරතු වාගත්තා. අගුණ කල්නාකට පෙනුණා බුදුරජාණන් වහන්සේ ඒකට පෙනා. ඉතින් හරි පස්සේ දැන් හිතලා බලන්න. දැන් මේ කවුරු හරි වැඩ වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදනවා නම් කොච්චර හැප්පක් වෙනවද කියලා. හාමුදුරුවෝ විතරයි හාමුදුරුවෝ ළඟ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විහෙගාවට සිහිලා තියෙන යන යන අවස්ථාවල. ඉතින් ඉතින් අර බැරි ගාට හිටියත් නිකන් අමාරුවෙන් අමාරුවෙන් හිටියත් බුදුරජාණන් වහන්සේ එනවා දැකලා මේ ස්වාමීන් වහන්සේ මේ ආසනයක් හදන්න නැගිටින්න හදනවා. කවුරුනි? එදෙච්ච ස්වාමීන් වහන්සේ. කවුරුන ස්වාමීන් වහන්සේ ලෙඩ වුණත් හිත වැටිලා නැහැ බව තේරෙනවානේ. අර අමාරු නැත අර කියන ශ්‍රද්ධාව එහෙම හොදපාලි වෙලා නැහැ. ඒවා හොඳට ශක්තිමත් ප්‍රතිම නේද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දැකලා ඉතින් නැගිටින්න හදලා මේ නැගිටින්න හදන්නේ මොකටද? ආසනයක් හදන්න. බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඒක දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අලං සගුණ මාතන් මන්ත්‍රකේ සමන්නේ. නැගිටින්න එපා. සමස් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක නැගිටින්න. සමස් නැහැ. ආ පන්තිමාන ආසනන්නේ පුරුකන්නේ. ඉස්සල්ලා හදාපු ආසන තියෙන්නේ ඒකම ආදේනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නියතමානිකම නෙවෙයි. නියතමානී ගුණය, ආදර්ශ සම්පන්න ගතිය, එතකොට තියෙන කරුණාව, ඒ වුණා බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අද්ධාව ඒ ශ්‍රාවක වික්ෂුණාන්තයේ සීනේලා නැහැ. ඉතින් මේ තියෙන එක මම හිත ගන්නම් කියලා බුදුරජාණන් වහන්සේ අර හදලා පිළිස්ථාපනයේක වාදය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආසනේ වාඩිලා අහනවා කොහොමද අසනීපපත් කොහොමද වේදනාව වැඩි වෙනවද වේදනාව අඩු වෙනවද අපහසුය වැඩි වෙනවද අපහසු වැඩි අඩු වෙනවද කචිතේ පගුණ කමනිය කචියාතන කොහොමද යකීන කොහොමද තවතින්නේ කොහොමද මේ වේදනාවපත් වෙන්නේ කචි දුක්ඛ වේදනා සතික්මන්ත අඩු වීමක් වෙනවද වැඩි වීමක් වෙනවද ඉතින් එහෙම ඇහුවාට පස්සේ මේ පගුණ සංඥාවේ තියෙනවා වේදනාව කියනවා මේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ නෑ මේ භන්ති කමනිය. එතකොට මේ පගුණ ස්වාමීන් බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ මොනවද මේ? භන්ති කියන වචනේ නේ. එතකොට මේ මට නම් ඉඳ ගන්න බැහැ. හරිම අමාරුයි. මේ ලෙඩේ හරිම අමාරු ඉඳ ගන්න බැහැ. මේ වේදනාව වැඩි වෙනවා. අඩුවීමක් නම් තියෙන එන්නේ ඉඳන මේක වැඩි වෙනවා. අධිකමෝසානම් පඤ්ඤායති මේ පටිච්චසමුප්පාද. වැඩි වීම නම් හොඳට පැහැදිලි. අඩු වීම නම් එහෙම නැහැ. මේ වේදනාව බලන්න කොච්චර සිහියකින් මේ ස්වාමීන් වහන්සේ ලෙඩෑනේ සිඳලා තියෙනවද කියලා මේ වේදනාවේ සත්‍ය කියනවා. දැන් වේදනාව දැඩි විදිහට આવොත් එහෙම අපි සිහිය මේ නිකන් සමහර කෙනෙක්ගේ විකල් වෙනවා. ඒක සිහිය දිනු කරේ නැත්තම්. 100න් හිටියන් පස්සේ වේදනාව තියෙන වේදනාවක් නැති නේ. නමුත් තියෙන වේදනාව 100න් පහ නිව සති සම්පදාන දෙකම අල්ලනවා. අමාරුවෙන් අමාරුවෙන් හරි අල්ල අල්ල ගන්නවා. අල්ලගෙන දැන ගන්නවා. ඒසනල් කියනවා ස්වාමීනි මෙන්න මෙහෙම වේදනාවක්. බලවා පුරිසු සිංහේන සිඛරේන මුද්ධානං අදිමත් වේ. බලවත් පුරුෂේ කඩසිලුවකින් නැත්නම් කඩුවකින් ඔළුවට ගහන්නේ දැන් ආකාරයකින්ද ආන්නේ විදිහට මගේ මේ ඔළුවේ වංශය අදිමත් ආවාතා මුද්ධාන හමන්ත මගේ මේ ඔළුව රිදෙනවා ඒ විදිහට කවුරු හරි මේ මේ බලවත් පුරුෂයෙක් ඒක කියන්නේ නිකන් සාමාන්‍යයෙන් නිකන් මිනිහෙක් නෙමෙයි බලවත් මිනිහෙක් මගේ ඔළුවට මහා කඩුපාරක් ගන්නකොට කොහොමද ආන් මේ වගේ මේ ඇතුලේ වේදනාව. ඒක නිසා මේක නම් මේ ඉවසන්න එහෙම මේක වැඩි වෙනවා මේක දරාගන්න අපහසුයි කියලා. ඉතින් මේ ඔළුවට උත්තර බලවත් පුරුෂයෙක් පහර දෙනවා වගේ අත්‍යක් තියෙනවා නේද? ඔක කොහොමද ජීවත් නැතුව කොහොම කියන්නේ කොහොමද? දැන් අපි දැන් බලන්න අපි අපිට තියෙනවා මේකේ කොළු ඔළුව නේද? අපිටත් ওই වේදනාව කවදා හරි එනවා. සමහරට අඩු වෙන්න පුළුවන් සමහරට වැඩි වෙන්න පුළුවන් සමහරට අපිට දෙයක් ගන්න පුළුවන් වෙන්න පුළුවන් සමහරට වැඩි වෙන්න පුළුවන් සමහරට දෙයක් කන ළඟ තියෙන තැනක වෙන්න පුළුවන් දෙයක් කන නැති තැනක වෙන්න පුළුවන් අයින් කරමු ඉතින් අපි හිතක් අයිති කරගෙන නිසා අපිට මේ වේදනාව කවදා හරි එන්න හොඳටම පුළුවන්කම තියෙනවා නෑ කියන්න බෑ දැන් මේ බුදුරජාණන් වහන්සේට මේ වේදනාව හිසේ වේදනාව විස්තර කර පැහැදිලි. ඊළඟට දැන් එකපාරක් කිව්වා ඒ මේ කුපන්ත අධිමත්තාම වාසා මුද්ධාන කරන්නේ. බුදුම විදිහේ බලවත් වූ මේ වාක ස්වභාවය මගේ ඔළුවට පහර දෙනවා. වේදනයි. ඊට පස්සේ කියනවා සේතබන්ති බලවතුරුසු ගල් එහෙම වරමත් වර වාස්තු බන්ධේන සීසේ සීස රූපණක් දදේ. මේ යම් කිසි බලවත් පුරුෂයෙක් සීස වේදනේ කියලා කියනවා සාමාන්‍ය සිරින්ද දැකලා තියෙන අර සිරින්ද ගන්න දැකලා තියෙන අර අපි පොඩි දී කැල්ලක් දාලා කරකවන්නේ ඕකනේ දේශම ක්‍රමයෙන් හිර කරන්නේ නේ. ඒ වගේ අර වටේට ඔළුව වටේට මොකක් දාලා ඒකට ලිවියක් දාලා හරකනොට ටික ටික ටික ටික හදවනවා. සී වගේ. වරබත් වරත්ත බඳින සීසේ වේදනාව කියලයි. ආන් මේ වගේ පුදුම විදිහේ මගේ හිතේ වේදනාවක් ඇති වෙනවා. දැන් මේක කියාගන්න කොච්චර නේද? දැන් ඔය වේදනාව කියාගෙන තමයි අර බුදුරජාණන් වහන්සේ එනකොට නැගිටින්නත් හැදීනේ මේ ආසන හදන්නේ. අන්න බලන්න කොච්චර වේදනාවක් තිබුණා සබ්ධාවේ පිරිහීමක් වෙලා නැහැ. කොච්චර වටිනා ආදර්ශමත් ස්වාමීන් වහන්සේ හොඳට කොච්චර ධර්මයේ පුහුණු කරලා. ඊට පස්සේ කියනවා ඒකන සාමයේ වේදනාව වැඩි වෙනවා නම් හොඳට ප්‍රකටයි ආදීමක් නම් ප්‍රකට වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ඔය දැන් ඉතලා කියේ මොකද්ද? ඉතලා බලවත් පුරුෂයෙක් මගේ ඔළුවට පහර දෙනවා. දෙවෙනි වතාවට කියනවා බලවත් වූ පුරුෂයෙක් මට තිරින්ගයක් ඔලුවට දාලා හරගනු කරා. ආයන් කියනවා දක්ව ගෝකාට කිව්වා ගෝකාට සංකේතේ. අන්තිම වාක්‍යය සිංහේන ගෝවිසත්ත කියන කුච්චින් පරිකම්පේ. අනිත් එක කියනවා අදිමත්තා වාසා කුච්චින් පරිකම්පේ. මගේ බලවත් වූ හරක් මරන්නේ යම් ආකාරයකින්ද මේ හරකෙක් මරන්නේ ඒ වගේම කුසට පහර දෙන්නේ ඒ වගේ මගේ මේ වගේ අමාරුවක් තියෙනවා මේ පද වේදනාවක් වෙන මේ වගේ මගේ බලවත් සිහියකින් මගේ බඩ සිදුරු කරනවා වගේ හපන්නවා වගේ ඒ නිසා මේ වේදනාව ඉවරන්ද අමාරුයි දැන් සිදුරු කරන වේදනාව දැන් වේදනා 11ක නේද? දැන් හිතේ වේදනාව දැනී යනවා දිවි දෙහකට. දිවි දෙහකට කිව්වම දැන් කුඩේ වේදනාව කියන එක විදිහට කිව්වා හරියට අර හරක් මරන්නේ හරියට බඩ විශාල කට්ටකින් කපලා දානවා. අනිත් එක තව මේක ඉවර කරලා නැහැ. තව කියන වේදනාව ආපු ගමන් දැන් බලන්න කොච්චර ශක්තිය තියෙනවද කියලා ඉස්හාන්නාකට මේ වේදනාව නේද විස්තර කරන්නේ. බලවත් වූ පුරුෂෙක් දුබ්බලතරම් පුරිතං නානා භාව ගහිතෝ අංගාරකාශය සංකාපේ. පරිකාපේ. යම්කිසි බලවත් වූ මිනිස්සෙ පොඩි මිනිස්සෙක් මහ දිරුවල මේ මොකද්ද අර උනාති ගහිත කොහොම කියලා තියෙච්ච දිරුවල මිනිස්සෙක් මේ අත් දෙකින් අරගෙන මේ දුර්වල මිනිස්යාගේ අත් දෙකින් අරගෙන එහෙත මෙහෙත හොල්ලනවා. අත් දෙකින් අරගෙන අංගාරිකාට සංතාපේ අඟුරු වලකට. ඊළඟට අන්න ඒ වගේ අදිමත්ෝ කායසින්දා මගේ ශරීරය දැවෙනවා. ධන ගැටියක් තියෙනවා ආන්නේ අඟුරු වලකට දානවා. ඒ අඟුරු වල කොහොම එකක්ද බලවත් වූ කුරුතෙක් මේ අර දුර්වල මනසෙක් අරගෙන මහා අඟුරු වලකට දාන්න වගේ මේ කාණකට ඒ ඒ වේදනාව දැනෙන හැටි. දැන් මේ වේදනාව කොහොමද කියන්නේ? මේක හැමදාම. කායස්මි දාහෝ. මේ ධනගති ඇඟ හැමතැනම තියෙනවා. විශේෂ වේදනා දෙකක් තියෙනවා. ඔය ඔළුවේ තරු. ඉතින් දැන් දැන් වේදනාව මේ විදිහට කියලා දැන් බලන්න මේ ටික මේ මේ ටික විස්තර කරන්න කොච්චර බලවත් වූ සිහියක් තියෙනවද මේ වේදනාව අල්ලන්නේ. ඔව්. හිත සීල් කරන්න එපා ඒක හිතක් කරගන්න. නමුත් කෙන්දිරි ගාහරි මේ කිව්වා. ඒක නිසා මට මේ වේදනාව වැඩි වෙනවක් කතාවෙක ඉඳ ගන්න අමාරුයි, දරා ගන්න අමාරුයි. මේකෙන් මේ කියන්න කියලා තියෙන ප්‍රෝජෙක්ට් එක. අද වශයෙන්ම දැන් මේ මේක බුදුරජාණන් වහන්සේ නිකන් වැඩි හේතු කාරණයක් වගේ නේද මේ මේ ස්වාමීන් වහන්සේ පිළිනොම් ඒ කියන්නේ බොහොම අන්තිමයි. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැනගෙන බන් දෙලා කියනවා. ඒ බණ කීත කියන්නේ ඉතින් මේ පානන්තේ ලෙඩාගේ හැටියට දැන් ඔය විශාල අභිධර්මයක් උතන කියන්නේ බෑනේ. නේද? අනිත් විශාල සූත්‍ර දේශනා කරන්න බෑනේ. ඒ වෙලාවට මේක දරාගන්නේ කොහොමද කියලා මේ සතුටු වෙන්න බලන්න කියනවා. ඒකට කියනවා ධම්මියා කතාවේ සම්දස්සේ සම්දස්සේ කියලා. ධර්ම කතාවකින් ඒ වෙලාවට සුදුසු තැනක සුදුසු ගලපෙන කතාවකින් පොඩි කන්සලේෂන් එකක් දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කියලා අර ස්වාමීන් වහන්සේගේ හිත අනසලා එතන පිටත්. එල්ල අප විශ්වැදියා. ඒ බණ ටික අහනකොට මේ මේ ස්වාමීන් වහන්සේගේ සම්මිතස්ස සමේ මරණ කාල ඉන්ද්‍රියන් ස්ථිතියි. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ වැඩපු ගමන් ටික වේලාවකින් මොකද වෙන්නේ? ඒ ස්වාමීන් වහන්සේ වෙනවා. අන්තරා. බුදුරජාණන් වහන්සේ දෙවි ගිහ ටික වෙලාවකදී හැබැයි අපි දැක්කම මේ මරණ කාලයේ ඉන්ද්‍රියාන විප්පසීදෙන සීගන්. ඒ කියන්නේ අපවත් වෙන වෙලාවේ මේ සාමන්හන්සේගේ අර අර තිබිච්ච දුක්බර ගති ඔක්කොම ගිහිල්ලා. අර ඉස්සෙල්ලා ඈනි බෑදී අර විස්තර කරනකොට හරි කිවිලා තිබුණානේ. ඒ ගති ඔක්කොම ගිහිල්ලා. හරීම මේ ලස්සන තහපත් ගතියක් ඇති වෙනවා ඒ වෙලාවේ. කොහොම සාන්ත. මේක ආනන්ද සාමණේරයන් දැක්කා. අනල්තන කියලා කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. දැන්ලා කියනවා ස්වාමීනි මේ අර අග්ගුණ හාමුදුරුව අපවත්. ඒ පම්බුණ ස්වාමීන් වහන්සේ පිරිනවම් අපවත් වුණා. නමුත් ඒ අපවත් වෙන වෙලාවේ විශේෂත්වයක් තිබුණා. ඒ විශේෂත්වය තමයි ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රියන් කියන්නේ මොකක්ද? මෙතන ඉන්ද්‍රියන් කියලා කියන්නේ මේ බාහිරට කියන්නේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රශ්න කියන්නේ. මිනිසුන්ට කියන්නේ පිටට කියන්නේ ඇස් දෙකේ බොහොම ප්‍රසන්න ගතියක් මොහොනේ එළියක් නේද? කයේ ප්‍රසන්න ගතියක් නේ මොහොනේ. ඊළඟට ඇස් දෙකේ බොහොම පිටිබුත් වෙනකන් එහෙම තියෙනකොට ආන්නේ කායික වෙනව තමයි නිශ්චය. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියලා කියනවා මේ බුදුරජාණන් වහන්සේලා පිට වෙලාවක මේ ස්වාමීන් වහන්සේ අපවත් අපවත් වෙනා හැබැයි ඒ වෙලාවේ බුදු නුගියේ මේ ලක්ෂණ සාන්ත ගතියක් තිබුණේ නෝනේ. වැටේ. ඒලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිංහානන්ද පග්නාසිකෙක්ම කියන්නේ අපේ හිතන්ති ඉතින් මේ ආනන්දය මේ මොකද කියන්නේ ඉතින් මේ ඒ පග්ගුණ වික්ෂූන් වහන්සේගේ ඉන්ද්‍රියන් මොකහදී තියෙන්නේ එහෙනම් මොකක් හරි තියෙනවනේ මොකහදී තියෙන්නේ මොකටද ඒක මේ පගුණ විසුණු වහන්සේ ඕරම් භාගීය සංයෝජන වලින් මේ සංයෝජනේ චිත්තං අවිමුත්තං අහෝසි ඉස්සර වෙලා බණ ටික අහන් ඉස්සර වෙලා මේ ඒ පගුණ කියන විසුණු වහන්සේගේ හිත ඕරම් භාගීය ධර්ම වලින් නිදුන නැවේ කිව්වේ නමුත් වාචික සාස්තන් ධම්මං දේශනං සුත්වා පංචේ වරම්දාමි සංජේන චිත්තයෙන් උත්තා. මේ බණ ටික අහුවට පස්සේ අර ඕරම් වාගේ කියන ධර්ම පහක් නැතිලා ගියා. ඒකින් එහෙම වෙච්ච එකනාගේ හිත පහදින කිච්චියේ කියලා ආනන්ද සාංගන්දට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේක ඉස්සරහට ගෙනියන්න ඉස්සර වෙලා අපිට දැනගන්න ඕනේ දැන් මේ මොනවද දැන් මොනවද මේ නැති වෙලා තිබුණේ බණහන වෙලා වෙනකොට තිබුණේ නැති තිබුණේ මොනවද බණහන වෙලාවට නැති වෙන මොකක්ද ඒකට කියනවා ඕරම් භාගයේ ධර්ම පහක් පහක් තියෙනවා මේ ටික මතක තියාගන්න හොඳයි අපි අපි කියනවා කෙලෙස් ධර්ම ඔක්කොම ගත්තන් පස්සේ ඔක්කොම කෙලස් ධර්ම ගහන්න පුළුවන් ගොඩවල් 10කට. කෙලස් ධර්ම ගොඩවල් 10කට ගන්න පුළුවන්. දැන් ඒ කෙලස් ධර්ම ගොඩවල් 10කට දැම්මන් පස්සේ ඒකේ පහක් උඩට අදිනවා පහක් යට කරනවා. අපි කෙලස් ධර්ම 10ට කියනවා දස සංයෝජන කියලා. අහලා තියෙනවද මේ වචනේ? දස සංයෝජන. ඇයි මේ දස සංයෝජන කියලා කියන්නේ? 10 කෙනෙක් දස කියන්නේ 10 ගන්නනේ. සංයෝජනය කියලා කියන්නේ අපිව මේකට ගාල් ගැට ගහලා තියෙන දරහ. සංයෝජනය කියලා කියන්නේ සම්බන්ධතාවය කියන එක. අපි මේ සංසාරයේත් සම්බන්ධ කරලා තියෙන කැලිහින්නක වරපතවල් එහෙම නැත්නම් සම්බන්ධතා සංයෝජන ධර්ම 10ක් ඒ 10න් අපිව ඉල්ලලා තියෙන උඩට පහකින් පල්හැට දැනලා තියෙනවා පහකින්. ඉතින් බේරෙන්න පුළුවන් දැන් නෙමෙයි. ආයෙනේ අර මොකද අර මේ හාව ගිහිල්ලා ගැහුවා කියනනේ මේ හාව ගිහිල්ලා ගැහුවා නේද අර මොකද කොහොල්ලා බබාගේ වඳුරා නේද? ඔව් හාව නේද? ගැහුවා මේ එයාට පරීක්ෂා කරන්න ඕන. නකොල් ඉන්න හාවෙක් මං වගේ. ගිහිල්ලා මොකද කරේ? ගැහුවා. ඊට පස්සේ අතෑරුණා. ඒ කියන්නේ ඔය එක එක අපේ ඇඟිලි ගහන යනකින් වෙන දේවල් නේද? ඉන්නා ඔන්න අත හැම ඒක මේක දේර ගන්න අනේ පැත්තේ යනවා. අපිත් අපිට කියන්නේ අපි ගිය ගිය දැන ඔකේ ඔය ලාතුරේ ඇලෙන එකම අපිට මේ මාකට ගියොත් එතනක් මොකක් හරි ගන්නවා. ඒක අපි කාට ගියා අර මාකට ගිහිල්ලා බලන්න අපි කියනවා මම අරන්. ඊට පස්සේ වෙදින් තැන් ගෝකේ ඉතිස් කියනවා නේද? ඒ එහෙනම් අපිට කියන්නේ ඊට පස්සේ ඒවා කකුලෙන් ගැව්වා. අනෙක් කකුලෙන් ගැව්වා. ඔක්කොම දැන් ගම්බෙජ්ජක් නෑ ඇලුනනේ. කොල්ල බබාන රහතෝ ඇරුණා. ගැව්වා ඔය මේකවත් දාලා කුල් දන්නක දාලා බේර ගන්න ඕනේ කියලා. මොකද වෙන්නේ? පස් තැනකින් ඇලුනා නේ. ආයෙත් මරනවා. ආයෙකින් මේ ගොඩෙන්ද දරුවෝ. අපිත් කොහොම නෙමෙයි. අපි ගිහිල්ලා මේ ඇහැ ගන්න නැති තැනක් නෑ. ඒ හැම තැනම සමහර වෙලාවට සුළු මහල් ගැටුම් තියෙන පොඩ්ඩ බලන්න. මේ ඒ ඒ ලකික තියෙනවා මේ. අවශ්‍යතාවය ඒක පොඩ්ඩ බලන්න ඕන මොකක් හරි කියන්නේ. එන්නේ ඒක තමයි. හරි. ඇස් දෙකමත් අපි මේ අර මේ ලෝකයේ තියෙන ලාතු වලට ඇරිලා තියෙන කම් දෙකම නාසයෙන් ඉදිරියෙන් ශරීරයෙන් ඉතින් මේක ඇවිල්ලා මේ මේ සංකහාම ධර්මයක් ඇරිලා. ම්ම්. ඒකට මේක කියනවා ඔය අපිව මේ එහෙත් මෙහි පාදිනවා. ධර්මතා පහක් උඩට අදිනවා, ධර්මතා පහක් පහළට අදිනවා. උඩට අදින ඒවාට කියනවා ඕරම් භාගයේ. නෑ උද්දම් භාගයේ. පළහැට අදින ඒවාට කියනවා ඕරම්. ඕර කියලා කියන්නේ පහළ. උද්ද කියලා කියන්නේ උඩ. භාග කියලා කියන්නේ කොටසට යන කියන එකයි. පැත්තට කියන එකයි. උද්දම් භාග කියලා කියන්නේ උඩ පැත්තට යන. පහළ පැත්තට දෙනවා මේ ඕරම් භාගය. දැන් ඕරම් භාගයේ ධර්ම පහක් තියෙනවා. දැන් දේරුනේ මොකෙන්ද? ඕරම් භාගයේ ධර්ම වලින් මේ ටිකේ අර පහක් සම්බන්ධ සම්බන්ධතා පහකින් කරලා ගියා. එතකොට තව උද්දම් භාගයේවා කියන්නේ උඩට අදිනේම තව තියෙනවා. සංයෝජන ධර්ම පහක්. මොනවද මේ සංයෝජන ධර්ම පහක්? අන්න එතන ධර්ම පහ මේ සංවේදන ධර්ම පහ තමයි බලන්න බැඳලා තියෙන ධර්ම පහ. එකක් තමයි සීලබ්බ පක්ඛාදිච්චි. සක්ඛාදිච්චිය එක සංවේදනයක්. අපිට තියෙන නේද අපි අපේ මම මගේ එහෙම කියලා ඇදෙන කතියක් තියෙන නේද? සක්කායි. අනිත් එක තමයි විචිකිච්ඡා. සැකේ හැමතැනම තියෙනවානේ. සැකේ තියෙනවා. සක්කාදිට්ඨිය එකක්, විචිකිච්ඡාව එකක්, අනිත් එක තමයි සීලබ්බත පරාමාසය. ඔය එක එක જાති නුවණින් පොරව කරන ඔය වැඩ. සීලබ්බත පරාමාසය කියන්නේ. ඊට පස්සේ කාම රාග ව්‍යාපාද. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග ව්‍යාපාද. දැන් මේ පහම ගියා. දැන් මේ හිතා ගන්න පුළුවන් මේ පහ යනකොට මොන තැනට එනවද කියලා. මේ පහ යනකොට දැන් අපි මාර්ගඵල අවබෝධ කර ගන්නවානේ. අපි මාර්ග අපිට මාර්ගඵල අවබෝධ කර ගන්නකොට කී අවස්ථා කීයක් වෙනවද? හතරයිනේ. අපි සෝවාන් වෙනවා, කටදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරිහත් වෙනවා. මේ පළවෙනි මාර්ගයෙන් නැති වෙන කීයද? සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැතුව. දෙවෙනි එකේ නැති වෙන්නේ ඔව් ඒ පටිග ඒක නැති වෙන්නේ නැහැ. ඒක ටිකක් වීක් කරලා බලන්න. මේ සෑහෙන ප්‍රමාණයකට කාමරාග ව්‍යාපාද කියන මේ ධර්මතා දෙක බලන්න සෑහෙන අඩු කරලා. හැබැයි ඒක කැඩෙන්නේ විපාකකට. සෝ සකදාගාමි වෙනකොට ටිකක් කැඩෙනවා අඩු වෙනවා අනාගාමි වෙනකොට නිතරම. දැන් බලන්න මේක ඒ තරමට හයිය දෙයක් නෙමෙයි තරහයි කාමරාග ව්‍යාපාරේ කියන එක සෑහෙන දැඩි මේ ඇලීම් දෙකක්. ඒක නිසා අවස්ථා දෙකක් තමයි කරන්නේ. දැන් ඒක හිතා ගන්න පුළුවන් කොතන ඉන්නේ කියලා. කොතනද ඉන්නේ? දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේ කොතනද පස්සේ? අනාගාමී වෙනවා. ඒ කියන්නේ දැන් කාම දෙයකදී දැන් කඩාගෙන ගියා. දැන් තව කීයක් තියෙනවද? පහක් තියෙනවා. දැන් 10ක් තියෙනයි කියන්නේ. දැන් මේ ස්ථාන දෙකට පදේ ස්ථානයට පස් වෙලා එතකොට කුණි ස්ථානයට එනකොට මේ පහළ තියෙන මාර්ග ස්ථාන වලින් දැන් කඩුවා කරුණු පහක්. තව පහක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනන්ද ඉතින් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහදින් නැති තියෙන්නේ. මොකද්ද? සක්කාය දිට්ඨිය නැති වුණා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඕරම් භාගයේ ධර්ම පල්ලෙහාට අදින එකක් නේ. ඒ කියන්නේ විචිකිච්ඡාව කියන්නේ ඕරම් භාගයේ ධර්ම පල්ලෙහාට අදින එක. එතකොට සීලපත පරාමාසය කියලා කියන්නේ අපි පල්ලෙහාට අදිනවා. දැන් බලන්න මේ ශ්‍රීලංකත කරාමාද කියලා කියන්නේ ඔය යාතිකා ඔය වාස්කාවී දෙස්කාවීන් අපි වශයෙන් තියෙනවානේ. ඔයගෙන් සාන්ති විමුක්ති කතා වෙනවානේ. එතකොට ඔය කිසි යාඥා කරන දේවල් දීතිකා බයිලා තොවිලර ආනි වගේ කීක જાති අපේ තියෙනනේ සාන්ති කර්ම කිරි ගහට පඳුරක් ගැට ගහන වෙන තියෙනනේ රූපද රූපයක් දෙන්නේ ඒවා ඊට පස්සේ මේ කවුරුහරි යන්න කරන්න තියෙන වැඩක් තියෙනවා නම් කූණේ කෑ ගහනවා සංගාල නැවැත්තුවා ඊට පස්සේ කියන්නේ නැතුව 10ට ගණන් කරනවා ඊට පස්සේ ඔහොම જાති තියෙනවා නේද ඊට පස්සේ ওই වගේ જાති දැන් බලන්න දැන් බ්‍රහ්ම ලෝකේ තියෙන විදිහට බ්‍රහ්ම ලෝකේ දැන් ගුණ කෑ ගන්නවා 10ට ගණන් කරනවා බ්‍රහ්ම කියනවා නේද ඊට පස්සේ බ්‍රහ්ම කොන්න කොහෙට යන්න යනවා මොකක් හරි ඉතින් කෑ ගන්නවා නවත්තනවා ඒවා ඇත්තෙත් නෑ ඇයි? ඒ වගේ නිවිලා. දැන් ඊට පස්සේ කාමරාග ව්‍යාපාද දෙකක් සම්පූර්ණ නැහැ. දැන් මේ කාමරාග කාමරාගයත් පහලට අදිනවා, ව්‍යාපාදයත් පහලට අදිනවා, සක්කායදිට්ඨියත් පහලට අදිනවා. මේ ඔක්කොම පහලට අදින ධර්මතා. එතකොට මේ මොකක්ද මේ පහල කියලා කියන්නේ? ඒකත් දැනගන්න පහලට දෙනවා කියලා කිව්වම පස්සේ කොයි එකක් කරක් කියලා කියන්නේ? දැන් අපි ඉන්නේ පහළනේ. අපි දැනට ඉන්නේ පහළ. ආය අපිට ආය කියන්න දෙයක් නැහැ තවත් පහළ කියලා. ඉන්නේ පහළ තමයි. පහළට ඇදිලා දැන් මේ ගැට ගහලා ඉන්නේ. මේ මේ කියනවා මේ බ්‍රහ්ම ලෝක, කාම ලෝක සහ බ්‍රහ්ම ලෝක. එතකොට මේ ඔය මේ භ්‍රම ලෝක කියන්නේ භ්‍රම ලෝකවල හැවෙනා ඉහළට අදින ඒවා. ඉහළ ලෝක තමයි භ්‍රම ලෝක. එතකොට පහළට අදින්නේ මේ දිව්‍ය ලෝක හය පහළ ලෝක. මේ මනුස්ස ලෝකෙ පහළ ලෝකයක්. ඔය වගේ මේ කියනවාව මේ කාම ලෝකෙට ඔක්කොම පහළ ලෝක. හතර අපාය පහළ ඇත්තේ ලෝකය මනුස්ස ලෝකෙ පහළ දිව්‍ය ලෝකෙ පහළ අනිත් ඔක්කොම ඉහළ. දැන් එතකොට අපි ඉන්නේ කොන් ලෝකෙද? අහලා තියෙන ලෝකයක් ඕරම් භාගී ධර්මයක් අපිට තියෙන්නේ. අනිත් ඒවා නැහැ කියන එක නෙවෙයි. එතකොට දැන් මේ ධර්මතා පහ කඩපු නිසා දැන් හරියට තීරණය වෙනවා මෙන්න මේ තැන තමයි මේ හාමුදුරුවෝ කොතනද අනාගාමී සත්‍යය. ධර්මයේ ධර්ම ඥානය තියෙනකොට ධර්ම නුවණ තියෙනකොට මිනිස්සේ කතා කරන කතාවෙන් තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙයා ඉන්නේ මෙන්න මේ විදිය. ධ්‍යාන අවශ්‍ය වෙන්නේ නැහැ කෙනෙක්ගේ තිබෙනා වූ ආධ්‍යාත්මික තේරුමක්. එතකොට ධ්‍යාන වලින් දැ කෙනෙකුගේ චරිතය කියනවා. එතකොට අභිඥා තිබුණත් අපිට තේන්නේ චරිතේ නෙවෙයි ඒ මනුස්සයා ඒ ඉන්න ඒ වෙලාවට කරන වැඩේ විතරයි අභිඥා වලින් තේරෙන්නේ. චරිතය දැකන්න බෑ. යම් කිසි දෙයකින් අභිඥාවෙන් දකින්නා වූ දේවල් තමයි චරිතය වෙනම හිතා ගන්න ඕනේ නුවණින්. එතකොට නුවණ කියනකොට නුවණ කියන කෙනාට දැනගන්න පුළුවන් මේ කියන්නේ මේ මොන මනසයා ගාව තියෙන්නේ මෙන්න මේ ධර්ම. කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ නුවණ පස්සාය කියනකොට. දැන් අනාගාම කර්තේටි කියලා අපි දැන් තීරණය කරන්නේ. හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පංච ඕරම් භාගයේ ධර්ම ඔක්කොම ටිකම ඇසුරකින් දැන් මේ පහදින සිටී දැන් පංච ඕරම් භාගයේ ධර්ම පහ නතන කොට ඒ ස්වාමීන් වහන්සේට මොකද හිතෙන්නේ කිය ඇඟගෙන. ඇඟ මගේ නෙවෙයි කියලා හිතනවා. මගේ ශරීරේ නෙවෙයි කියලා හිතනවා. ඇයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙලා යනකොට හිතනවා මේක මේ ශරීරේ කුණු ශරීරේ මේක මගේ නෙවෙයි මට අයිති දෙයක් නෙවෙයි කියලා අර මගේ කියන ඇලීම තියෙනකොට මේ හැදෙන්නේ වේදනාවනේ. දැන් ඔය මගේ කියන වේදනාව මගේ වේදනාව මටන දැනෙන වේදනාව මගේ ශරීරයේ කියලා පිළිච්ච වෙලාව නේද අර වේදනාව හතර වෙන ඉස්සර ගියා. ඉවනේ. ඒ වේදනාව අත විස්තර කරන වෙලාවේදී මේවා නැහැ. ඒවා තිබුණනේ දැන් ඒකනේ විස්තර කරේ මට මේ පුදුම විදිහේ දැවි වේදනාවක් වෙනවා ඔළුව අර මේ බඳිනවා වගේ කෙනෙක් හදවතින් ගහනවා වගේ බඩ කපනවා වගේ පුච්චනවා වගේ කියලා කිව්වේ එතකොට මේ ඩියස් කරේ කීයේ කොයි වෙලාවේද ආරසික තියෙන එක. පුත්‍රයන්වන්ගේ ඒක අහලා තමයි බණ දේශනා කරේ. ඊට පස්සේ මොකද උනේ? අර ඇවිල්ලා ඔක්කොම ටික අර මිනිස්සේ කපනවා වගේ මේ බඩ කපනවා වගේ පිළිච්ච වේදනාව මගේ ගැතිය මොකද උනේ? ජීවත් වෙනවා. එතකොට වරපතකින් ඇඳලා බඳලා බෙල්ල කරකන ඔළුව කරකනවා කිය පිළින්න දාලා කරකවනවා වගේ කියලා පිළිච්ච වේදනාව. ඊළඟට ඇඟ කුච්චන වගේ මහා බලවත් පුරුෂයෙක් මාව හේතු මෙහෙට දාලා කවන වගේ පිළිච්ච මගේ ගැටි. ඒ කියන්නේ එතකොට මේක තමයි වේදනාව. මේකෙන් බලවත් පුරුෂයෙක් හැප්පුකමා කියලා කියන්නේ මේක තමයි වේදනාවේ හැටි. මේක තමයි ස්වභාවය කියලා ඉන්න තේරෙනවා. අන්න ඔක්කොම දිගිය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා ආනන්ද දැන් මේ ටික මේ මේ මේ දෙදෙවිස්ස ස්වාමීන් වහන්සේ කල්පන ස්වාමීන් වහන්සේට මේ වෙනස මේ දැඩි වූ වෙනස මේ බලවත් වූ වෙනස ඇති වෙන මොකක් හින්දාද බුදුරජාණන් වහන්සේ බණ කීකින් දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරපු හින්දා නෙමෙයි. නැත්නම් උපස්ථානෙ කින්නේ ඇතිනේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් වැඩිම මර යන්නේ ඇතිනේ. උපස්ථානටත් කෙනෙක් ඉන්නේ ඇති, ඥාතින් කිසියෙ ඉන්නේ ඇතිනේ. කිසිම කෙනෙක් මේ ආවදනේ වේදනාව අඩු කරන්න හරි බෙදා ගන්න නැහැ. ඒකේ ස්වාමීන් වහන්සේ පුද්ගලිකව තමාගේ ජීවිතයේ තිබෙන ඇතුළේ වෙන වේදනාව දැන ඉඳගෙන හිටියන්. කොහොත් කොතරද සිහිය කල්පනාව තියාගෙන හිටියේ කියනවා නම් කොහොමද විස්තර කරන්නේ? ඒ වෙලාවේ බොහෝ පහන් පිටින් මේ ස්වාමීන් වහන්සේ තිරන අපවත් තිරනවා පෑම. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ බණ ඇසීමේ තියෙන වටිනාකම. බණ ඇසීමේ තියෙන වටිනාකමක් මොන කියනවා ආනන්ද චෛනී ආනන්ද ආනසංස කාලේන ධම්මකවණේ කාලේන අත්ූක පරික්ඛායි ආනන්දය මේ බණ ඇසීමේ බණ අහන දේවල් පිළිබඳව නුවණින් කතා කිරීමේ නුවණින් මෙනෙහි කිරීමේ ආනිසංස හයක් තියෙනවා. ඒකයි දැන් මේ කියන්නේ කාටද? ආනන්ද හඳුරට බණ දැන් දැන් ඉස්සර දැන් මේ උදාහරණයක් තියෙනවනේ දැන් බණ අහලානේ අර අර සංඝාස අර අර මේ ඕරම්බාගේ ධර්මයේ පහක් අයින් කරගෙන ගිහින් ආනිසංස හයක් තියෙනවා ධන ධර්මයේ ඇසීමේ ධර්මයේ මෙනෙහි කිරීම. අත්ථූප පරික්ඛාය කියලා කියන්නේ අර්ථය මෙනෙහි කරනවා. අර්ථය සලකා බලනවා. එතකොට එනි කියනවා ආනන්ද අන්ති ඕරම්බාගේ සංයෝජන චිත්තං ආයනිකං හොති. ඉතින් මේ මේ භික්ෂුන් වහන්සේ මුලින් ඕරම්බාගේ ධර්මයේ නැත්තම් පහළට අදින ධර්ම පහළට බැඳ තබන ධර්ම පහකින් යුක්තවලා හිටියා. මේ වික්‍රම වහන්සේ මේ මරණ කාලේ ඔන්න බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දකින්න ලැබිලා කථාගත ධම්මං දේශේ. බුදුරජාණන් වහන්සේ ඔන්න ධර්ම දේශනාවකුත් කළා. ඒ ධර්මයේ නිකන් ධර්මයක් නෙමෙයි නිකන් ඔය ලෝකයට සම්බන්ධ මේ යහපත් ප්ලැනට් එකට යන එකක්වත්. ඒක කොට මේ ලෝකේ චන්ද්‍රිකා වගේ එකක්වත් නෙමෙයි නේද? ඕකෙන් පුළුවන් නේද මේ ජීවිතය ඇතුලේ හදාගන්න බෑනේ නේද? අපි වේලාවට අපි කියනවා දැන් දැන් සමහර වෙලාවට මිනිස්සු කනසන්ද කියන මෙන්න මෙහෙම. දැන් ඔයා අපට සේවයක් කරන්නේ කොච්චර සමාජ වැඩ කරාද නේ? එහෙම කියලා කියනවා නේද? ඒක සතුරු කරන්නේ. ඊළඟට අවස්ථාවේ කරපු දැන් ඔයා මෙහෙම සභාපති කෙනෙකුත් වෙලා හිටියන්නේ කොච්චරද? එයා මේ ලේකම් කෙනෙකුත් කියලා කියන්නේ. කොහොම එක එක જાති තියෙනවා නේද? අවුරුදු ගාණක් මාන්තර කෙනෙකු ලොක් කියලා කියන්නේ. ඕවා මතක් කරන්න මතක් කරන්න මොකද කියන්නේ? ඔකේ. කෙලින්ම හදලා දෙන්නේ. හේවි ගගා හරි අර මේ ධාතුරුමා රාජික පැත්තට හරි යන්න දෙවිච්ච කොහොම අපායට යනවා තියෙන්නේ. ඉතින් ඒක ඒ වගේ තමයි අපේ බා. සාමාන්‍යයෙන් කියන්නේ. ඒ වෙලාවට කියන්නේ ජීවිතයේ අභ්‍යන්තරේ. නේද? ඕකනේ සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්ද කියන්නේ ඒ වගේ අනුසාන සම්පිත යථාර්ථයේ කියා දෙන තන ආවේ ඔය සතිපට්ඨාන සූත්‍රය. වේදනානුපස්සනාව. ඔක ලංකාවේ හොඳ දෙයක්. ඔක සාර්ථකයි. ඔය කිසියම් කෙනෙකුට ඔක පස්සේ කියලා කියලා කියලා කියලා කියන සැදෙන්නලු වෙන්නේ නැති. නමුත් ඔක එතෙන්ද ආවේ නිකන් නෙවෙයි. ඒකේ අර්ථයක් තියෙනවා ඒක ධර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් අවසාන කාලයේදී මරණ කාලේ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ දකින්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන මේ ධර්මයේ තියෙන ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරිෝසాన කල්යාණං ඒ කියන ධර්මයේ මුලක් හොඳට පිරිසිදු යහපත් නැදත් පිරිසිදු අගත් පිරිසිදු සාත්තං සත්‍යං යන කේවල පරිපූර්ණං බොහොම අර්ථ සහිතයි බොහොම මේ භාෂා සම්පූර්ණයි පිරිසුදුයි පැහැදිලි ඒ වගේම භ්‍රමචර්යාව ප්‍රස්කාර කරන. ඔය භ්‍රම භ්‍රමචර්යම් ප්‍රකාශ කරේ. භ්‍රමචර්යාව කියලා කියන්නේ අපි සමාදන් වුණු භ්‍රමචර්යා ශික්ෂාවලේ නෙවෙයි. එතන භ්‍රමචර්යාව කියලා කියන්නේ සිහිය නුවණ පවත්වා ගැනීම. ඉතින් මේ සිහිය නුවණ පවත්වා ගැනීම පිළිවෙත කියලා දෙනවා. මේ මරණ අවස්ථාවේ ඉන්නවෝ කෙනාට ඒ ධර්මයේ අහලා අංශ ඕරම් භාගයේ ධර්මයන්ගෙන් උපදිනවා. ඉතින් මේක තියෙනවානේ. ඒක නිසා මෙන්න මේ මරණ අවස්ථාවේදී පතාගතයන් වහන්සේ දැකලා උන්වහන්සේගෙන් බණ අහලා බණ ඇසීමට ලැබෙනවා නම් ඒ ඒකෙන් පංචෝරම් භාගී ධර්ම නැත්තම් 15ට අදින ධර්ම නැතිලා හිත නිදී යෑම තමයි පළවෙනි බණ ඇසීමේ ආනිසංසය. අපිට ලැබෙන්නේ. එයි. බුදුරජාන් වහන්සේ නෑනේ නේද? ඉතින් මේ ගිහි පැවිදි දෙවියන් නෑ. කියන බුදුරජාණන් වැඩේ ඉන්නා නම් ගිහි පැවිදි දෙවියක් නෑ. ගිහි වෙනත් පැවිදි වුණත් කොහොම හරි වැඩේ. අපිට බුදුරජාණන් වහන්සේ දකින්නත් නෑ. අපිට ඒ අවස්ථාව නෑ. එහෙනම් අපි පළවෙනි එකටයි තියෙන්නේ නෑ. ආනිසංස 100ක් කියනවා මේක. අයක් කියනවා. බුදුරජාන් වහන්සේ හැබැයි අව තියෙන ඉස්සරහට බුදුරජාන් වහන්සේගේ බණ අහකට ගන්න දෙන්නේ නැහැ. දෙක. පුණ්‍යතරං ආනන්ද වික්කුණෝ පංචවරම් භාගයේ සංවේදනයේ සිත්තං අයනතම. මේ නව දැන් මේ පහළට ආගෙන පහළට ආදින ධර්ම තියෙනවා නම් ඉහළට ආදින ධර්මත් ඒකේ තියෙනවා. ආයේ මේ මේ සමහර කෙනෙකුට කරදර කරන්න පුළුවන් වෙනවා. පහළට ආදින ධර්ම තිබුණාට ඉහළට ආදින ධර්ම නැtei කියලා. එහෙම කියන්න බෑ. ඒ කියන්නේ පහළට අදින ධර්ම නැති වෙලා තමයි ඉහළට අදින ධර්ම නැති වෙන්නේ. එතකොට දැන් යම් කිසි වික්ෂුන් වහන්සේනමක් ඉන්නවා ඒ වික්ෂුන් වහන්සේ ඔය සංයෝජන ධර්ම පහක් තියෙනවා. ඉතින් ඒ වික්ෂුන් වහන්සේ මරණ ආකාරයේදී නැත්නම් මරණාසම ඉන්න අවස්ථාවේදී ඔන්න අවස්ථාවක් ලැබෙනවා පොඩි වාසනාවක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ දකින්න. අපිරිසු තථාගත ශාවකම් ලබටි දසන. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හරි ඔන්න හම්බ වෙනවා වාගේ. එහෙම දැකලා ඔන්න මේ ඔන්න බණ කියන්නේ. තථාගත ශාවකෝ ධම්මදේශේති. අනේ එහෙම කියන්නේ. මරණ කාලේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හම්බ වෙනවා මුණ ගැහෙනවා. අන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වුණ බණ දෙනවා. ඒ ශ්‍රාවකයන් වහන්සේගේ බණ අහලා ඒ වෙලාවේදී අර පහළට අදින ධර්මතා පහ ඇතිද? මොනවද පහළට අදින ධර්මතා පහ? පළවෙනි එක තමයි සක්කාය දිට්ඨිය මම මගේ ආත්මය මට අයිති කියන ගතිය හැඟීම ඇතිද? දෙවෙනි එක විචිකිච්ඡාව තුන්වෙනි සීලසිත පරාමාස කාමරාගේ ව්‍යාපාද මේ පහම නැති වෙන. ඒ කාගම්බනාලගේ පසාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකින් බණහලා. දකින්න ලැබෙනවා බණ. ඒ බණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නේ පිරිසිදු මුල නැග ආග පිරිසිදු බොහෝ පිරිසිදු ධර්මයක් කියලා දෙනවා ජීවිතය ගැන කියලා දෙනවා. එතකොට මේක තමයි බණ එතකොට මේ දෙවන වන ඇසීමේ තිබෙනා වූ දෙවෙනි ආනිසංසය තමයි මේක. පළවෙනි ආනිසංසය තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ බණ අහලා මේ වගේ නිදී. දෙවෙනි ආනිසංසය තමයි ශ්‍රාවකයන් වහන්සේ නමකින් බණ අහලා මේ කෙලෙසුන්ගෙන් මිදෙනවා. මේ මොන වෙලාවද බණ අහන්නේ? මරණාසන්න කාලය කියන එකක්. ඔය අපි ලංකාවේ තියෙනවනේ ඒකට කියනවා මොකක්ද බණ? මතකම අවසාන බණ කියලා කියනනේ ආසන්න බණ නේ. කියනවා. ඉස්සර තියෙන ආසන්න බණ මත මතකයි අපේ ගම් පළාත් වල ඔය ආතිලා මුත්තලාගේ මරණාසන්න අවස්ථාවේදී හාමුදුරුවෝ ගිහිල්ලා බණ කියනවා. අපේ අම්මා අන්තරාලෙදි කිච්චේලාවේ හාමුදුරුවෝ පිරිත් කියලා තියෙනවා බණ කියලා කියනවා. ඊට පස්සේ දැන් දෙවෙනි ආනතන. තුන්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මරණාසන්න අවස්ථාවේදී කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දකින්න හම්බ වෙන්නේ නැහැ. නැති සකාවත ශාවකන් ලබගතනවා. ශාවකයන් වහන්සේ නමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වුණාට ඒ විලාප වෙනකොට බණ අහලා තියෙනවා. යම් කෙනෙක් බණ අහලා තියෙනවා. බණ අහලා හිතේ තියනවා. ඒ බණහල හිතේ තියෙන බණ යථාසිතං යථා පරියත්තං ධම්මං චේතපාමි විතක්කේති. අහලා තියෙන බණ නිකන් Taman නිෂ්කලංකව හිතින් නෙමෙයි. හිතින් කලකන. මේ කාරණේ මේකයි මේ තියෙන්නේ මෙන්න කියපු දේවල් මේ අර මේ තියෙන්නේ එදා අර මේ සංයෝජන ධර්ම කතා කරුන්ට කියවිච්ච බණ තමයි මෙන්න වැඩ කරන්නේ. මේ වැඩ කරන්නේ ධාර පටවියාපෝතීජෝ කියලා අර රූපකාණ්ඩයේ කිව්වේ සම්මාස හරිය අවුරුද්දකට හරියටි මේ කිව්වා. මේ ඇවිල්ලා අර අපි අර මේ මල් ශාලාවක් ගැන හිම කිව්වේ අර අනුන්කූරු කතාවක් කිව්වේ. මතක නේද? අනුන්කූරු අනේ ඇහැට පේන දේවල් ඔව් ආන්නේ ඒ විදිහ තමයි මේ කියලා දැන් මොකද වෙන්නේ? අහලා තියෙන බණ හොඳට හිතින් නෙමෙයි වෙන. මේ අර ගිරිමානන්ද හාමුදුරන්ට කියපු බණ. මේ අර කබුණ හාමුදුරන්ට කියපු බණ මෙන්න මෙන්න කියලා දැන් දැන් කවුද බණ කියන්නේ? කවුරුත් නෑ බුදුරජාණන් වහන්සේත් නෑ, ශ්‍රාවකයන් වහන්සේත් නෑ. ඉතින් තමන්ම මෙනෙහි කරනවා. තමන් මෙනෙහි කරනවා කියලා කියන්නේ අර්ථය පලකා බලනවා. එහෙම මෙනෙහි කර කර ඉන්නකොට ධම්මං චේතස අනුවිතක් හේතු අනුචාරයතු ධර්මයේ පිළිබඳ මෙනෙහි කරන්ට මෙනෙහි කරන්ට මනස යොමු කරන් යොමු කරන් අවසානයේ මොකද වෙන්නේ? ඒ මෙනෙහි කර කර ඉන්නකොට හොඳට හිත පහපත් වෙලා සාන්ත වෙලා හිත පුළුවන් පංචමී වෙන බර හැකුණා. පංචමී අර ඕරම් භාගයේ ධර්ම පහනම කියලා අන්න හිත හිත පුළුවන් සාන්ත වෙනවා. ඒක ඔක්කොම ටික නෑ. දැන් තුන්වෙනි ආනිසංසය තමයි මේ. පළවෙනි ආනිසංසය මොකද්ද? බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනකොට අන්සෝරම් භාගයේ ධර්ම නැතිලා යනවා අපිට නිදෙන්න තියෙනවා කොච්චර වටිනවද නේද මේ ඔක්කොම රංගසාරය මේ ඔක්කොම තියෙන කරස්තර මේ ඔක්කොම තියෙන හබ ඔක්කොම තියෙන ඇගිලි පැගිලි ඔක්කොම තියෙන මොකක් ඉන්නද මේ පල්හැට ඇවිත් ඉන්නේ නේද අයින් මේ පල්හැට ඇවිලා හරියට තරංගලයක් වගේ නේද තරංගලේ වගේ මේ ඔව් නූල් පහකින් දාලා තියෙන තරංගල වගේ උඩ කියන්න දෙන්නේ නැහැ මේ පල්හැට අදිනා නේද ඒ ඔක්කොම ටික ප්‍රශ්න මේ ප්‍රශ්නේ. දැන් අපි මෙනේ කර කර ඉන්නකොට මේ ටික නිදලා ගියානම් අපි කුරුල්ල වගේ යනවා නේ. ආයෙ කවදාකවත් කල් හැදෙනවද? කනසරෝකෙ උපදිනවද ආයෙ? නෑ. සතර ආපායට කල් හැදෙනවද නෑ. එතකොට දිවි ලෝක වල පල්හැට තියෙන ලෝක වල උපදිනවද නැහැ. ඔක්කොම පල්හැට එන්න තියෙන පල්හැට තියෙන කනෙක්ෂන් ඔක්කොම ගිහිල්ලා. හැබැයි උඩට තියෙන කනෙක්ෂන් නැති වෙන්නේ නැහැ. ඒ මොනවද? ඒක දැනගන්න දෙන්නේ මොනවද උඩට අදින බරම කියලා කියන්නේ. උද්දම් භාගයේ උඩට අදින ධර්ම පහක් තියෙනවා. සංවේදනාව පහක් තියෙනවා. මේ මොකද්ද කියන්න ඕනේ? ඔව්. ආ කාමරාග මාන උද්දච්ච අවිජ්ජා එහෙම කියනවා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව. ඒ ටික නැති කරලා නැහැ. දැන් රූපරාගය කියලා කියන්නේ රූප රූපාවචර බ්‍රහ්ම ලෝකයේ තියෙන අනුව. ඒක නැති කරේ නෑ. ඒකින් තමයි උද්දච්චය. රූප රාග අරූප රාග කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ තියෙන ඇලීම. මේ පල්ලෙහාට එන්නේ ඒක නැති වුණාට ඒක ඇත්තට කල් වෙලා තියෙනවා. ඒක. අනිත් එක තමයි රූප රාග අරූප රාග අනිත් එක තමයි මාන්න. මාන්නේ සම්පූර්ණ නැති කරලා නැහැ. උද්දච්චය කියලා කියන්නේ සිටි ඇවිස්සෙන ගතිය. ඒක සිටි ඇවිස්සෙන සංකල්ප හිත දුවන ගතිය කියලා. හැබැයි පහස පහම වේකවල වගේ නෙවෙයි. හිත විචිකිච්ඡ උද්දච්ච ස්වභාවයෙන් තියෙනවා. ඒක නැතිව නැහැ. මාන උද්දච්ච අනිතේ තමයි අවිද්‍යාව. හැදෙන්නේ අවිද්‍යාව තියෙන සාත්මනේ සංකාර කොහේ හරි උපදින්නේ. ඒක නැතිවත් නැහැ. එතකොට උඩට අදින්න ධර්ම කාමනවද? රූප රාගය, අරූප රාගය, මානය, උද්දච්චය, අවිද්‍යාව. පල්හට අදිනවා තමයි සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාගය, ව්‍යාපාද. දැන් දැන් පහළට අධිකරණේ නේ නේ නිකන් පහළට අදින දේවල් නැති කරගත්තන් පස්සේ කොච්චර වටන අනාගාමි කියලා කියන්නේ මොකද්ද ඒ වචනේ තේරුම? න ආගාමි ආපහු ඉන්න. ආගා දැන් ගාමි කියන්නේ යනවා. ගාමි කියන්නේ යනවා යන්න. ආගාමි කියලා කියන්නේ ආපෝ වෙනවා. ආගාමි න කියලා කියන්නේ අනාගතය. ඒ කියන්නේ ආපහු එනවා නෑ. කොහෙද ආපහු එනක් නැත්තේ? අවහදින්නේ. ඒක නිසා අනාගතයෙන්. ඉතින් අනාගාමී වුණොත් එහෙම කෙනෙක් මෙහෙම පුළුවන්. බයම දෙයක් නෑ. ඒ සමහරුන්ට තියෙනවා අනාගාමී වෙන තේම අපරාධයක් එක්ක බනහන් දීපුවා කිය. ඒ අපරාධය දුරු මිස්තනවා කියලා හැඟීමක් ඇතිවන්නේ. ඒ ගිහිල්ලා ඔය චිත්තයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ෂුවර් එකයි. දැන් අපි මේ ලංකාවට යනවා මේ සතියකට ගිහින් එහෙම තියෙනවා නේ. මෙහි ආවා. මෙහි සිටිනවා කිව්වොත් මම ඔය අවුරුදු ගණනක් විතර චිත්තයක් තමයි. ඒ වගේ පොඩ්ඩක් මෙහි ඉන්න අය පිළිබඳව බණ අහනවද, දන් දෙනවද, පොඩ්ඩක් චෙක් කරලා බලලා යන්න එහෙම පුළුවන්. එහෙම ආපුවස්ථා තියෙනවා නේද? මතක නැහැ. ආ මේ පහුගියදා එකක් මම හිතන්නේ ආම් කාටද කවුරු හොයාගෙන ඉන්නවද? කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ හොයාගෙන අන්ද ඔව් අර අන්දවණේට ආවා නේද? ඒ ආවේ පුත්තක් මේ අපේ හවුල්කාරයා මොනවද කරන්නේ කියලා ආවා නේද? ඇවිල්ලා මොකද්ද දීලා කියන්නේ? ප්‍රශ්න ගොඩාක් අර උභා ගැන කතාව හදලා දීලා කියන්නේ. ආන් මේ වගේ පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ ඇවිල්ලා. හැබැයි උප්පත්ති වශයෙන් නෑ. පොඩි අවුමක් කළා. හැබැයි ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදුන දෙන්න බෑ. ඇයි? රූපේ නෑ. එන්නේ විදිහක් නෑ. අද තරම ආලෝකයක්වත් නෑ. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකීය සත්‍යය පල්ලහැට එනකොට හොඳ ලොකු ආලෝකයක් මවාගෙන සියුම් ආලෝක එහෙම නෙන්නේ. දුරුරුකෙන් එහෙම. හැබැයි අරූපාවචර වුණා පස්සේ ආලෝකයේ දෙන්න රූපේ නැහැ. ඒක දුරුයි. ඒක නිසා එන්න බෑ. රූපාවචර කප්පියේ. දැන් එතකොට ධර්ම බණ ඇසීම ඥානකම් කියක් තියෙනවාද? මරණාසන්න අවස්ථාවේදී බණ අහනවා. වෙනස් වෙනවා. බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා අපි මේකෙන් කර්ම පහෙන් අයින් වෙනවා. ශ්‍රාවකයන් වහන්සේන වගේ 50 කරුණු පහෙන් අයින් වෙනවා. තමන්ම මෙනෙහි කරලා ඒ යාට හොඳයි නේ. ඒ කියපු ඒවා ටික මතකයි. ටිකක්ම ඒක හොඳයි. අර්ථය සැලකෙන අර්ථය මෙනෙහි කරනකොට අපි හිත අග්‍රහයෙන් අර ධර්මතාව අතිවල අර කෙලෙස් කරලා. ඔන තුන්වෙනි අංකය. හතරවෙනි එක ඉදානං දුක්ඛන පංචෝරම් භාගයේ සංවේදී චිත්තං අයතං විමුක්තං හෝ චිත්තං විමුක්තං හෝති දැන් එක හාමුදුරුව කෙනෙක් ඉන්නවා මේ ඒ ස්වාමීන් වහන්සේගේ පහළ පදින ධර්මතා පහක් හැදලා ගිහිල්ලා. හැබැයි අනාගාමී වෙලා ඉන්නේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ මේ එහෙම පුතජනේ අය ගැන නෙමෙයි. දැන් මේ කියනවා පහළ පදින ධර්මතා පහකින් ඒවා ගිහිල්ලා අර ඉහළට යන්නේ වගේ වේගිල නැහැ. බ්‍රහ්ම රූප ලෝකයේ තියෙන අදින ගතිය, අරූප ලෝකයේ අදින ගතිය, මාන, උද්දච්ච, අවිද්ද මේ ධර්මතා පහ තව වැඩ කරනවා. පහළට ඇදෙන්නේ නැහැ. හැබැයි කිසිවක්. උපදීසංකේ චිත්තං අවිමුත්තං හොති. ඒ අවස්ථාවෙන් අනාගාමී කෙනෙක් මරණයට පත් වෙනවා. දැන් අනාගාමී කෙනෙක් මරණයට පත් වෙන කොහොමද උපදින්නේ? දක්වනවා. සුද්ධාවාස දක්වනවා. නමුත් දැන් මේ අනාගාමී ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඉතින් අනාගාමී ස්වාමීන් වහන්සේට බණ කියනවා. පහළ තේන ධර්ම කරලා තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට බණ කියනකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ බණ අහගෙන ඉඳලා ඒ බණ අවසානයේදී දැන් මේ මේ අනාගාමී කෙනාට මොන වෙලාවද බණහන්නේ? මරණාසන්න අවස්ථාව. බණහලා ඔන්න එතනින් අර තියෙන අනිත් ධර්මතා උඩට අදින ධර්මතා පහ අයින් කරගන්න. ඒ උඩට ධර්මතා ධර්මතා පහ තමයි රූප රාග, අරූප රාග, මානෙ, උද්දච්ච, අවිද්‍යාව. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පිරිනවම් මේ කියන්නේ කවුරු හැදෙන්නේ පිටිනම් පාන. පහතන් වහනවා. උපත්යක් තියනවාද? උපත්යක් හටගන්නේ නැහැ. ඇයි අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව යනකොට මොකද ඊළඟට නැති අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වුණොත් ඔව් අපි පටිච්ච සමුප්පාදේ හරහා ගියේ සංඛාර නැතිව සංඛාර කන්දිෂන් එක නැති වුණාම උපදින විඥාන නැති වෙනවා. විඥාන නැති වෙනකොට නාම රූප හැදෙනවා කියනවා. නාම රූප ඇති වෙනකොට සලායතන සංඥාත හැදෙනව නැති වෙනවා. ඒ හැදෙනකොට පස්ස නැහැ, වේදනා නැහැ, සංඥා හැදෙන විදිහට උපාදාන මොකක්වත් නැහැ. ඔක්කොම හදාගෙන සෙට් කියනවා. දැන් ඒ වගේ මේ අවස්ථාව බුදුරජාන් වහන්සේ නමකින් අනාගාමී ස්වාමීන් වහන්සේ කෙනෙක් පනහල එතනින් පහත් වෙන හැටි. ඉස්සල්ලා කිව්වේ අනාගාමී නැති නේද? දෙක. ඊට පස්සේ දැන් කීයද? හතරයි. පස්වෙනික අ ඕරම්බාගේ පහළට අදින ධර්මයේ මිලිච්ච ඒ වගේම උඩට අදින ධර්මවලින් නොවිදිච්ච විසුණාසනක් කියනවා. ඒ ස්වාමින් වහන්සේට හරි ගිහියටයි කාට හරි වැඩෙනවා මේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හොඳට බණ ගන්න ධර්මයේ කියා දෙන්න පුළුවන් මොන ශ්‍රාවකයන් වහන්සේ නමක් හම්බෙයි. ඒ ස්වාමීන් වහන්සේ බණ දේශනාව අහලා ඒ ධර්මයේ හොඳට එයාට ගැලපෙන්නයි කියන්නේ. ඒ බණ අහලා ඔන්න හිත නිදි යනවා. හිත නිදි නොකෙන්ද? දැන් මේ කාගේ බණ ගහන්නේ? ශ්‍රාවකයන් වහන්සේගේ බුදුබණ තමයි අහන්නේ ශ්‍රාවකයන් වහන්සේගෙන් අහන්නේ. දැන් ඒ ශ්‍රාවකයන් වහන්සේගේ බණ අහලා ඒ ශ්‍රාවකයන්ගේ පංච ඕරම් භාගය ඒ කියන්නේ උද්දම් භාගය ධර්ම සම්පූර්ණ නැතිලා රහත් වෙනවා. දැන් දෙවේ දැන් මේක හස්තෙනි ආනපනයි. තමන් ඊළඟට හය තමන් අනාගාමී වෙලා ඉන්නවා. බණ බුදුරජාණන් වහන්සේ නෑ බණ කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමකුත් නෑ බණ කියන්නේ. දැන් අනාගාම වෙලා ඒ පාඩුවේ අහපු ගණ තියෙනවානේ. ඒව ගැන හිත හිතයි. ලෝකයේ අන්තක ඔය මේ සාමාන්‍ය අයට වගේ නෙවෙයි ඔය අනාගාමී අය ලෝකෙ ගැන හිතන්නේ. ඒ අය ඒ කියන ලෝක සංකල්ප උඩා කඩියලා තියෙනවා. ඒ කාමරාග ව්‍යාපාද නෑනේ. ඔය කාමරාග ව්‍යාපාද දෙක තියෙන පාක්කම තමයි කාමරාග සති ව්‍යාපාද, කාමරාග ව්‍යාපාද කටු දෙකයි. ඒක තියෙන සාකය තමයි ඔය මේ පහළට තියෙන දේවල් පිළිබඳ සම්දින් ඇලිලා දැඳිලා හිතන්නේ. අනාගාමික නැහැ එහෙම නැහැ. හස්සිත නිදහස. දැන් අහපු බණ ඔහි කල්පනා කර කර ඉන්නවා. හිතේ හිතා ඉන්නවා ස්ට්‍රෝක් කරලා බණ ඇහුවා. අහවල් දවසේ කිව්වේ මෙහෙමයි. මේ වගේ ගැඹුරු බණක් කිව්වා. පටිච්චසමුප්පාදේ කතා දුක්ඛාරය සත්‍ය ගැන කතා කරලා ලක්ෂණ හතරකුත් කියලා දුන්නා. දැන් මෙනෙහි කරන්නේ. ඒකේ ලක්ෂණ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා. එහෙම මෙනෙහි කරගෙන යනකොට ඒක අස්සේ තියෙනවා මේ මේ මෙනෙහි කරන් දෑනම අවිද්‍යාව. මම මොකද කියන්නේ බණ පොලේ. ධර්ම කාරණේ කියනවා. ඉතින් මේකනේ ඇලීම් කියන්නේ. ඒක අවිද්‍යාව. ඉතින් මෙහෙම හිතේකා ඉන්නවා කියලා කියන්නේ උද්දච්චයනේ. උද්දච්චය කියලා කියන්නේ මොකක්ද? හිතේ දුවන ගතියනේ. ඉතින් මේ හිතේ දුවන් ගතිය කියන්නේ උද්දච්චය කියලා මොනවා අල්ල ගන්න අපිට. තරම. ඉතින් මේ උද්දච්චය ඇති වෙන්නේ මේක ගැන දන්නේ නැති හින්දා. මේක ගැන දන්නවා නම් ඒ කියන්නේ දන්නේ නැහැ කියලා කියන්නේ අවිද්‍යාව. ඉතින් මේ අනිත් එක තමයි ඔන්න එහෙම හිතනකොට මට තේරෙනවා හොඳට හොඳ තේරෙනවා නේද? මේ බණ දෙක. ඒ කියන්නේ මොකද මහන්නේ? නේද? මම අද දැන් ඒ ඒ අස්තිම තේරෙනවා නේද බණ? මෙන්න මෙවන මම අහලා තියෙනවා. මේකනේ තියෙන්නේ කියලා අවිද්‍යාව කැලලක් අහගෙන මේ මම මට හොඳට තේරෙනවා බණටි කොහොමද අනේ මම හොඳට කල්පනා කරනවා අග්ගුණ සූත්‍රයේ කියවනේ මේක මේ අවසානයේ මෙහෙ කරනකොට ඉතින් මේකනේ මේ වැඩ කරන්නේ කියලා මාන්නේ ඒක අල්ලගන්න. සම්තන් නැති ඕරම් වාගේ තිය කඩාගෙන දැන් රූප රාගයෙන් යන්තම් දැන් නම් කතර දෙකින් නේද? පයක් නැති බ්‍රහ්ම ලෝකෙට. ඔන්න රූප රාගේ තියෙනවා නේද? ඔන්න රූප රාගය කියනකොට මේ කරච්චරේ. එතකොට මේ යන්න දෙන්න වෙන්නේ. එතකොට මේ පහුගේ තරහකාරී හරි හම්බ වෙන්නේ. ඊට වඩා අන්න අරූප රාග. ඕන්න අරූප රාගයට විනාශය තියෙන. අහුවේ මම. අමාතු දුක් ධර්මයේ දැකේ. ඒ යන්නේ මොකක් හින්දාද? මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට ඒ ධර්මයේ සුදුම සමන් තේරෙනවා මේවා කොහොමද සමාධිය අශ්‍රින්දර වැඩ කරන්නේ කියලා. ආන්න එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? මේ කොහොම එපා. සරලවම නුවණින් ඒ පංච ඕරා උද්දම් භාගයේ ධර්ම ස්කූටිය සදා හැලෙන මොකද වෙන්නේ? පහත් වෙනවා. අනාගාමී වෙන ස්ථාන කීයක් තියෙනවද මේක උත්තරේ? තුනක්. එකක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නාගාමී. අනිත් එක ශ්‍රාවකයන් වහන්සේනමකින් බණ අහලා ආගම. අනිත් එක තමන්ම අහලා තියෙන දේවල් මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ අනාගාමී වෙනවා. අනිත් එක තමයි අනාගාමී වෙච්ච එක්කන බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වෙනවා. ශාසන වහන්සේගෙන් බණ අහලා රහත් වෙනවා. තමන්ම අර්ථමය කරලා රහත් වෙනවා. මේක නිසා තමයි මේ නිකාම්ම අපි ලෙඩ්ගෝ කියලා කිව්වට. එහෙම නැත්නම් නිකාම් අපි මේ හිත දිහා බලන්නේ ඒක නෙවෙයි. භාවනාව ඇතිවෙනවා. මේ බණ ඇසීමේ තිබෙනා වූ වටිනාකම බණ පිළිබඳව ධර්ම කාරණා පිළිබඳව දහසාකාරයකින් මෙහෙ කරන ඒක කියන වටිනාකම තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්ද අයන් ආනන්ද චත්තු ආනන්ද ආනන්ද මෙන්න මේක තමයි හයවෙනි ආනන්ද සංසේ කාලේන ධම්මපවණී කාලේන අත්ථේක පරිපාය ධර්මස්වමේ කිරීම සුදුසු කාලයේ වන ඇසීම සුදුසු කාලයේ ධර්මයේ පිළිබඳව මෙනෙහි කිරීමත් කියන දෙකේ තිබෙන ආනිසංස මෙන්න මේවා කියලා මෙනෙහි කරනවා එතකොට බලන්න කොයි පැත්තක් කවරුණාද කියලා සැටි කීයක් කියාද කියලා මේකට මුල් වුණේ කවුද? සාගන ස්වාමීන් වහන්සේ අසනීපුරා ඒක සාමාන්‍ය ගණිතයක් නෙවෙයි මාරාන්තිකයි. ඒකින්ද මේ ඉක්මනටම අපවත් වෙන්නේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන්වහන්සේ කරුණාව හැමතැනම හොයලා බලන ස්වාමීන්වහන්සේ. බුදුරජාන් වහන්සේගේ නිහතමානී ගුණ වැඩි ය. ඒ වගේම දැන් සමාජයට අපි ගියන් පස්සේ එදි දාන කාලය එහෙම බලාගෙන හිටියේ නෑනේ. පිළිචකන වාදේන කලබල කිරීම ඊළඟට හරි ආදර්ශයක් ඊළඟට අපි ගියන් පස්සේ සාමාන්‍ය වෙලාවකකින් ගරු කරනවා වඳිනවා සුදනවා එහෙම තමයි නේද? නමුත් ඒ වෙලාවේ දුව බලන්න කියන බුදුරජාන් වහන්සේ ඕන්නේ කියලා බුදුරජාන් වහන්සේ එක බුදුරජාන් වහන්සේ කරන එකම ගරුත්වය තමයි මොකද්ද? උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ හිත යෙදෙන එක. එතකොට වාඩි වුණාම තමයි. ඊළඟට වේදනා හතර ආකාරයකින් මේ මේ විස්තර කරන්නේ. ඒ සාමාන්‍යයෙන් හැබැයි කොහොම හරි කියට හොඳට සිහිය තිබුණා කියන්නේ. හිතේ වේදනාව විදි දෙකකින් කිව්වා. මොකද හද්ද බල විදිහට ශක්තිමත් මිනිස්සේ අදෝකින් පහනවා. දෙවෙනි එක තමයි ඔව් අර සිරින්ගයක් දාලා ඔළුව කරකවනවා වගේ වේදනාවක් ඇති වෙනවා. තුන්වෙනි වේදනාව කිව්වා හරියට කුස මේ ආයුධයෙන් කපනවා කියලා. හතරවෙනි වේදනාවේ තමයි කියනවා ඇඟ හැමෝටම ජීනි ගොඩාක් වගේ දැවෙනවා. ඉන්නේ ඔක්කොම ටික දැක්කේ උන්වහන්සේ මේ පුතග්ජන විශ්වනාථ මාතේ. සත්පුරු ශාස්ත්‍රය ලැබුණා. ධර්මයේ අහන්න ලැබුණා. නිරෝධමත් හිතක් තිබුණා. මෙනෙහි කරා. අන්න මහා ගුරු වලවලු උඩකින් පහත් පහසෙන් ගැරවිලා ගියා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ආනිසංස හයක්. බණ ඇති. මේක මේක මේ හොඳට තේරෙනවා නේද? දැන් බලන්න අපිට අපිට මේ භාවනා කරන්න බැරිය. එක්කෝ හීතල. එක්කෝ වාදීන්ට බැහැ. නේද? එක්කෝ මොකද වෙන්නේ? හීත් එක හිතන්නේ. එහෙම නැත්නම් වේදනාව මහා රහසක් තියෙනවනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ මොන ආකාරයකට ඉඳගෙනද මේ මේ මේ නිවන් අවබෝධ කරගත්තේ? නේද? ඉඳගෙනව නෙවෙයි. කලවෙලන් හිටියේ. ඇවිදින් දෙපව්ව. ඉතින් ආන්න ඒ අත්වැයෙන් හැම තැනම සිහියයි නුවණයි තියෙනවා නම් දැන් භාවනා නොකර නිවන් යන්න පුළුවන්. එහෙම කියනවා. නේද? නමුත් බණ අහනකොට ඇතුලේ භාවනාව වෙනවා. භාවනාව ඒ අර්ථය සැලකනවානේ. ඒක දැන් භාවනාව කියන්නේ කොහොමද? කුසලී ධම්මේ භාවීති කියති දැන. කුසලී ධම්මේ භාවීති භාවනා කියලා ගත්තම කුසල ධර්මයන් වඩන නිසානේ භාවනාව වෙන්නේ. දැන් මෙතන කුසල ධර්මයන් වැඩෙනවා නෙවෙයි. භාවනාව සිද්ධ වෙනවා ඉදී වනහනකොට අර්ථය සැලකනකොට ඉතින් කෙලස් ධර්ම ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා දැන් කාරණා හය තමයි අපි අවසාන දේ සූත්‍රේ කියවා. එනකොට මේ මේ මේකෙන් ඉගෙනගත්ත මේකෙන් ඉගෙනගත්ත ධර්ම කාරණා ටික මතක තියාගන්න පුළුවන් නේද? ඊළඟට මේ තව බින්දස් කියලා දෙනවා. අපිට ඕන අපිට ඕන කුසක්. ඒවා සාමාන්‍යයෙන් පුංචි පුංචි ඒවා නම් නෙවෙයි. අපිට ඕනේ හොඳ හොඳ කුසල් හොඳ බලවත් ඕන සක්මත් ඒවා. ඊළඟට හිතක් කුසල් හිතක් බලවත් වෙන්න නම් අපි හිතේ තියෙන ඕනේ කරුණු තුනක් මම ඒක මතක් කරගන්නවා. කරුණු තුනක් සකස් වෙන්නේ. මතකද දැන් නැහැ? සම්දා වේශනටපත් වෙන්න ඕන. කුසල් හිතක තියෙන ලක්ෂණ තුනක්. කුසල් හිතක ලක්ෂණ තුනක් තියෙනේ තමයි එකක් තමයි සෝමනස්ස පහකට වීම. ඒ හිත සතිපින් පිළිබඳ. අනිත් එක තමයි ප්‍රඥා සම්පන්න වීම. ඥාන සම්පූර්ණ. තුන්වෙනි එක තමයි අසංකාරක වීම. ආදී සෝමනස්ස සහගත ගතිය කියන එක නිකන් හකට තියෙන්න ඕනේ ඥානෙ තියෙන්න ඕනේ මේ අසංකාරික භාවය කියලා කියන්නේ එහෙම නැත්නම් කාගෙන්වත් අහලා නෙවෙයි සමාගේ හිතෙන් ආපු හැවින්නා සමාගේ හිතෙන් මතුවලා කරන්නා වූ වැඩක් කියන්නේ. ඒ ගැනීම හරි බණ ඇසීම හරි කොටපත කීම හරි ඔක්කොම සමාගේ හිතෙන් ආපු හොඳ සක්නක. ඔය ක්වොලිටිස් කියනවා නම් ඒවා මේ බලවත් වෙනවා. අපි භාවනාවක් කරනකොට අපේ හිතේ ඇති වෙන්නේ මොනකටයි සිද්ද? සතුට කියන ඇතුළේ භාවනා කර මෙනෙහි කරන මෙනෙහි කරන්ට ඒ කියන්නේ උඩින් භාවනාවකදී ආරම්භය හරි අමාරුයි. ආරම්භයේ අමාරු වුණාට ඉස්සරහට යන්න යන්න යන්න යන්න සතුටක් ඇති වෙනවා. එතකොට සෝමනස්ස තියෙනවනේ. ඊළඟට මෙනෙහි කරන්න නෝන තියෙනවා. ඊළඟට ඔය හැමතැනම මෙහෙ කරන් කටු කෑ නෑනේ කියන්නේ නෑනේ ඔන්න ඔන්න දැන්පත් වෙනවා මෙහෙ කරන් දැන්පත් වෙනවා නෑ නෑ කියලා කියන්නේ කියන්නේ නෑනේ කවුරුන්නේ අතුලෙන් අපිම අල්ලගන්නා නේද කවුරු කියන්නේ නෑනේ අන්න සංකාරකනේ ඒකට භාවනා කරනකොට අතුලේක තියෙන්නේ සෝමනස්ස සහගත භාවයයි ඥාන සම්පයුක්ත ගතියයි සාසංකාරී ගතියයි හැබැයි සසංකාරික වෙන්න පුළුවන් මුලදී කොහොමද? අපිට සතුටක් භාවනා කරන සතුටකුත් තියෙනවා ඥානෙත් තියෙනවා නමුත් මේක කවුරු කියන්නේ නැත්නම් කෙරෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කියනවා මේ ඊළඟ පාස් භාවනා කරන්න කියලා කියනවා. ඉතින් ඉස්සෙල්ලා පටන් ගන්නේ ඒ කියන්නේ කියනවා. ඉතින් ඒ ඉස්සෙල්ලා තිබ්බ අසංකාරකයි. ටික වෙලාවක් ඉඳගෙන කොහොමද මම රවට්ට ගන්නවා මේක මේ කියනකොට තියෙනින්ද මම භාවනා කරන්නේ අන්න එනවා අන්න නිනවල මෝරලා එනවා. මම කොහොම හරි ඊට පස්සේ දැන් තමන් හැදෙනවා. තමන් හැදෙනවා තමන්ට හිතක් වෙනවා. හොඳට මේ දින් වල භාවනා කරගන්න ඕනේ කියලා. ඔන්න ඒ ටික මොනවද? මොකද්ද? සංකාරය. ඉස්සෙල්ලා සසංකාරික කමෙන් තමයි ඉඳගත්තේ. ටිකක් යනකොට තමන්ට කලකිරෙනවා නේ. තමන්ට නුවණ නැහැ. අසුරුකුත් වෙනවා. ඊට පස්සේ අසංකාරික හිතනවා කියන්නේ. බලන්න ඒක ඒක හැදෙන කාලේ ඉතින් අර නුවණ හොඳට මෝරන්න මෝරන්න විදර්ශනා ඥාන කොහොම යන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ කරගන්නවා. ඊළඟට මේ දැන් මේක මේක කාරණා මේවා රිමයින්ඩින් හැබැයි මේ සෝමනස්ස වෙන්න හේතු කිය. සාමාන්‍ය තින්කම් එහෙම කරනකොට අපි හිතමු බණක් කියනවා බණක් සංවිධානය කරනවා පිළිගන්නවා කියලා ව්‍යාපාරයක් සංවිධානය කරනවා භාවනා කරනවා භාවනා වැඩසටහනක් සංවිධානය කරනවා මේ තමන් උදව් කරන උදව් කරන වැඩසටහනක් සංවිධානය කරනවා නේද කොටක් මේ මුද්‍රණය කරන ඒවා සංවිධාන ඒ වගේ තින්කම් තියෙනවානේ එහෙම සමාජයේට එන තින්කම් කරනකොට ඒව ශ්‍රවණක භාගත වෙලා කරනකොට ඒවා උද්දුම ශක්තියක් එයා එයාට හිතන්නේ මේ කරන වැඩේ කර්මයේ කර්මපදයන් මොන මොන තියෙනවා. තමන් හිතලා කරනකොට ඥාන සංකේත අසංකාරිකයි. ඒකේ තියෙනවා කරුණු හයක් සාමාන්‍ය දල වශයෙන් කරුණු හයක් තියෙනවා. අපේ හිත සතුටේ. අපේ හිත සතුට වෙනවා කරනකොට හරියට ඒක දුවනවා කරනකොට. අපේ හිතට ශක්තිය සතුටක් ආව මොන වැඩේ රාගණින් වශයෙන් මොන වැඩේ කරන්න ගියත් හරි සතුටක් ඇති. ඒක තමයි අපි ඉපදිලා ඉන්න ඕන සතුට සිතකින් ඉපදලා තියෙන්නේ. සතුට සිතකින් සෝමනස්ස සහගත සිතකින් උපදිච්ච අය ඉන්නවා. අපි දන්නේ අපි අපි දැන් කවුද අපිට කියන්න මම සෝනස සාගතයේ ඉපදිලාද නැත්නම් එහෙම